සකුන්තෝ ජාලමුත්තෝව අපෝ සග්ගාය ගච්ඡති සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්තුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වචනයට අනුවම කියනවා නම් සියලු දානයන් අතර උතුම් දානය තමයි පින්තුනි දැන් අපි සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතවලට ආධ්‍යාත්මික සැනසෙල්ල යහපත උදා කර ගන්නට ඕන කියන ඊතා සත්පුරුෂ නිවැරදි චේතනාව පෙරදරි කරගෙන ඔබ බලාපොරොත්තු වෙනව ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ශ්‍රේ සද්ධර්මයෙන් මෙදක් දැන් ශ්‍රවණය කරන්නට මේ ධර්ම ශ්‍රවණේ ආනිසංස පිළිබඳව කියනකොට පින්නතුනි අපේ බණ පොත්වල පෙන්වනවා ඊ타මත්ම වටිනා காரணා පහක්. බණ අහන අයට ඒ ආනිසංස පහ මෙලවදීම ළඟා කරගන්න පුළුවන් කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒකේ පළවෙනිම එක තමයි අසුතං සුනාති. ඒ කියන්නේ අපි නොඇසූ දේවල් අපට අහන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෙනෙකුට උත්පත් කියවනකොට නිතර නිතර බණ අහනකොට යම් කිසි විදියකින් හැඟීමක් සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන් දැන් මම බණ දන්නවනේ කියලා. පින්නතුනි බොහෝ විට අපි ධර්මය දන්නව වෙන්න පුළුවන්. එහෙත් මේ ධර්මයේ තුල අපි දන්නා දේට වඩා නොදන්නා දේ බහුලයි. බලන්න එක්තරා අවස්ථාවක ලෞතර බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක වැඩම කරනව ගමනක්. උන්වහන්සේලාට ඇක්ටේරිය වනාන්තරයක් පහු කරන්න සිද්ධ වුණා. මේ වනය මැදින් යන ගමන් එක දවසක් බුදු ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ එක පාරටම බිමට පාත් වෙලා බිම වැටිලා තිබුණු ඇක්ටේරිය කොළ ටිකක් අහුලලා ගත්තා. ඒක අතේ තියාගෙන අහනවා ආනන්ද හාමුදුරුවන්ගෙන් ආනන්ද ඔබෙන් ප්‍රශ්නයක් අහන්නද? හොඳමයි බුදුහාමුදුරනේ. මේ වනාන්තරයේ තියෙන ඇක්ටේරිය කොළ ප්‍රමාණයද එහෙම නැත්නම් මගේ අතේ තියෙන ඇක්ටේරිය කොළ ප්‍රමාණයද වැඩියෙන් වැඩි. මේක මහා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ආනන්ද හාමුදුරුවෝ එකවරම උත්තර දෙනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ අතේ තියෙන්නේ කොයිතරම් ටිකයිද ඇක්ටීරිය කොළ ඒත් මේ වනාන්තරයේ කොච්චරනම් ඇක්ටීරිය කොළ තියෙනවද නැවත බුදුහාඳුර ප්‍රකාශ කරනවා එහෙමනම් ආනන්ද මතක තියාගන්න. මම අවබෝධ කරගත්ත ධර්මයෙන් ඔබ දන්නේ මගේ අතේ තියෙන ඇක්ටීරිය කොළ ප්‍රමාණය තරම් ටිකයි. මම අවබෝධ කරගත්ත ධර්මය හරියට මේ ඇක්ටීරිය වනන්තරේ තියෙන කොළ ටික වගේ. මේ කාටද කියන්නේ ආනන්ද හාමුදුරන්. පින්නතුනි ආනන්ද හාමුදුරුවන්ට දීපු එක්තරා තනතුරක් තමයි ධර්ම භාණ්ඩාගාරික. ඒ කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැන්වල දේශනා කළ සකල විද ධර්ම කාරණා ඊටාම මනවින් මතක තියාගෙන හිටිය හාමුදුරුව තමයි ආනන්ද හාමුදුරුව. එහෙව් ආනන්ද හාමුදුරුවන්ටත් බුදුහාමුදුරුව අර වගේ ප්‍රකාශයක් කළා නම් පුහුදුන් අපි පිළිබඳව කිනම් කතාද? නිසා අපි මේ ධර්මයේ තුල දන්නේ ඊටාම සුළු ප්‍රමාණයයි නොදන්නා දේ බහුලයි. අන්නේ නොදන්නා දේ දැනගැනීමේ ශක්තිය හැකියාව ලැබෙනවා වනහන කෙනෙකුට. දෙවෙනි එක තමයි සුතං පරියෝධ පීති. දන්න දේවල් තියෙනවා එහෙත් නිවරදිවම අපි වටහාගෙන නැති වෙන්න පුළුවන්. අන්න ඒ දන්නා දේ තුල තියෙන නොදන්නා දේ දැනගැනීමේ ශක්තිය හැකියාව තියෙනවා බණහන අයට. තුන්වෙනි කාරණය බුදුහාම දේශනා කළා කංකං විතරති. සමහර ධර්ම කාරණා පින්නතුනි අපි දන්නව එහෙත් ඒවා පිළිබඳව යම් යම් සැක සංකා තියෙන්න පුළුවන්. මේ සැකය කියන එක පින්නතුනි ඇති වුණු තෙරුවන් කෙරෙහි ඒක නිවනට බාධාවක්. ඒකනේ නීවරණ ධර්මවලත් එකක් හැටියට පෙන්වන්නේ. ඒ සැකය දුරු කරගන්නට නම් ධර්මය නැවත නැවත ශ්‍රවණය කරන්න ඕන. අන්න එතකොට තියෙන සැක දුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. දිට්ඨින් උජුම් කරෝති. දෘෂ්ටිය කියන්නේ දැක්ම. උත්තරීතර නිර්වාණය සොයාගෙන යන බෞද්ධයෙකුට තියෙන්න ඕන ඊටාම හොඳ නිවැරදි දෘෂ්ටියක්. ඒ දැක්ම නැත්තම් පින්නතුනි ජීවිතය මෙලවත් අසාර්ථක වෙනවා පරලොවත් ඒකාන්තයෙන් සමහර විට දුගති බවවලට පවා යන්න පුළුවන්. අපේ නිවැරදි දෘෂ්ටියට කිව්ව සම්මාදිට්ඨිය කියලා වැරදි දෘෂ්ටියම් කෙනෙක් ඇති කරගත්තද ඒකට කිව්වා මිත්‍යා දෘෂ්ටිය කියලා. මිත්‍යා දෘෂ්ටිකයෝ කියන්නේ පින්නතුනි නිවනෙන් ඈත් වෙන අය. නිවනෙන් ඈත් වෙනව පමණක් නෙවෙයි එය පරලොව ඊළඟ භව අඳුර කරා යන අය කියලයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. මිත්‍යා දෘෂ්ටිකව කටයුතු කිරීම සමහර විට උතුම් මනුස්සාත්මය නැති වෙලා ත්‍රිසංගත භවවල උත්පත්තිය ලබන්න තරම් හේතු වෙනවා. අන්න ඒ නිසා හොඳ නිවැරදි දෘෂ්ටියක් ඇති කරගන්න නැවත නැවත බණ අහන්න ඕන උත්තරීතර ශ්‍රී සද්ධර්මයෙන් ඒක කරගන්න පුළුවන්. පස්වෙනි කාරණේ හැටියට දේශනා කළේ චිත්තමත්ත පසීලති. සිතේ නිරන්තර ප්‍රසාදය පැහැදී නැති වෙනවා. ලෝභ දේශ මෝහ ආදී නරක අකුසල මූලික සිතුවිලි එන්නට හිතට තියෙන ඉඩකඩ ඇහැරිලා යනවා. පින්නතුනි හිතලා බලන්න අපි බොහෝ විට වැරදි මේ වැරදි වැඩියෙන් කරන්නේ කොහෙන්ද? කයෙන්ද වචනයෙන්ද නැත්තම් හිතෙන්ද කෙනෙක් අපි හිතමු ප්‍රාණඝාතයේ යෙදෙන යම්කිසි ජීවන වෘත්තියක් තෝරගෙන තියෙනවා කියලා සමහර විට ඔය සතුන් මරණ වගේ ඔහුට තියෙන්නේ ඇතම් විට සේවා කාලය පැය 8යි දවසකට. ඔහු මේ පැය 8 ඒ කාර්ය කරනවා. හැබැයි ඒ පැය අටෙන් පස්සේ ඔහු ඉතිරි පැය 16 ගත කරනවා ඒ ක්‍රියාවෙන් ඈත් වෙලා. එතකොට දවසක් ගත්තොත් දවසින් වැඩි කාලයක් ඔහු කයින් කරන ඒ අකුසල කර්මෙන් ඈත් වෙලා ඉන්නේ. එහෙත් හිතලා බලන්න කයින් කරන ඒ අකුසල කර්මෙන් ඔහු ඈත් වුණාට හිතින් ඔහුට ඕනේ නම් අර පැය 24ම ඕන හැටියක ඒ අකුසල් කරන්න පුළුවන්. සිත කියන්නේ පින්නතුනි නිරන්තරවම අපි බොහෝ විට අකුසලයට පොළඹවන තියක්. හැබැයි බුද්ධිමත් නිවරදි යහපත් දෘෂ්ටියක එල්බගෙන සිටින මිනිසයාට අන්න පුළුවන් හිත නිවරදි දෙයටම නිවරදි තැනටම රැගෙන යන්න. ඒ දෙක කරන්න ඔහු දැනුමැත්තෙක් වෙන්න ඕන නැත්නම් බුද්ධිමත් චරිතයක් බවට පත් වෙන්න ඕන. ඒ බුද්ධිය අපට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ධර්ම ශ්‍රවණය තුළින්. ඒ නිසා සිතේ නිරන්තර ප්‍රසාදී ගුණය ඇති කරගෙන නරක පවිතු සිතුවිලි හිතට එන එක වාරණය කරගන්න මේ ධර්ම ශ්‍රවණය හේතු වෙනවා. ඒ නිසා ඔබත් දැන් සූදානම් වෙන්නේ අනේ යහපත් නිවැරදි උදාරතර මෙලව පරලොව ප්‍රතිඵල උදා කර දෙන ක්‍රියාවේ නිරත වෙන්න. අද ධර්ම දේශනාවට මා මාතෘකාව හැටියට තෝරගත්තේ බෞද්ධයාගේ අත්පොත හැටියට සලකන ධම්මපදේ ලෝකවග්ගයේ එන හත්වෙනි ගාථාව. මම නැවත ගාථාව මතක් කරන්නම්. අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙට්ට විපස්සති සකුන්තෝ ජාල මුත්තෝව අපොස්සග්ගාය ගච්ඡති මේ ගාථාව ලෞතර බුදුහාමුදුරෝ දේශනා කළේ අලව් නුවර අග්ගාලව කියන විහාරයේදී දේශනා කරන්න හේතු වෙච්ච නිදාන කතාව කාරණේ කියන්නට ඉස්සෙල්ලා මේ ගාථාවේ අදහස නිකන් හිතලා බලමු. අන්ධ භූතෝ අයං ලෝකෝ. මේ ලෝකයේ සියල්ලෝම අන්ධයි. තනුකෙත්ත විපස්සති. හැබැයි ඔය අන්ධ බොහෝ දෙනා අතර ටික දෙනෙක් ඉන්නවා ලෝකය මනවින් දකින. හරියට කොයි වගේද කියනවනම් සකුන්තෝ ජාල මුත්තෝව දැලකට අහු වුණු කුරුල්ලන් අතරින් එක කුරුල්ලෙක් දැලෙන් ගැලවිලා අහසට නගිනවා. ඒ වගේ ලෝකේ මනසේ අවබෝධ කරගත්ත නිවැරදි තතු දැනගත්ත අර අන්ධ වූ ලෝකේ ජීවත් වන මිනිසුන් අතර ඉන්න ටික දෙනා මොකද වෙන්නේ සුගති භව කරා ගමන් කරනවා. මේක තමයි මේ ගාථාවේ සරල අදහස. ගාථාව දේශනා කළේ පේසකාර දියණිය කියන තරුණිය අරමුණු කරගෙන. පේසකාර දියණිය කියන්නේ අද කියන වචනයෙන් නම් පින්නතුනි රෙදි මහන තරුණිය. ලෞතර බුදුරජාණන් වහන්සේ අලවුනුවර අර අග්ගාලෝ විහාරයේ මා මුලින් සඳහන් කළ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන ගිහි පැවිදි බොහෝ දෙනාගේ යහපත උදෙසා ධර්ම දේශනා කරමින් වැඩ ඉන්නවා. එක්තරා අවස්ථාවක උන්වහන්සේ ධර්ම දේශනාවට මාතෘකාව හැටියට තෝරගත්තා මෙලෝකයේ මිනිසයන්ට සත්වයන්ට ඒකාන්තයෙන් උරුම වන මරණ ස්වභාවය නැත්නම් මරණය කියන කාරණය සිහිපත් කිරීම. පින්නතුනි අපි කතා කරන මාත්‍රිකා අතර අපි අකමැතිම මාත්‍රිකාව මොකක්ද කියලා ඇහුවොත් එකපාරට අපි නම් කියන්නේ ඔය මරණය කියන වචනයට නම් මම වැඩි කැමති නෑ කියලා. බලන්න මේ වචනෙට අපි කොච්චර අකමැතිද කියනවනම් ඔය ගෙවල් වල දරුවෝ කතා කර කර ඉන්න වෙලාවක නිකන් හරි ඔය වචනය කියන ඇහුනොත් අම්මල තාත්තල වැඩිහිටියෝ කටට ගහනවා. කට කැඩිච්ච කතා නැත්තම් ඕන නැති වචන කියනවා කියලා. මේ වචනෙට පවා අපි හරි අකමැති. හැබැයි ලෝතුරා බුදුහාමුදුරෝ දේශනා කළේ අමතක කළ යුතු වචනයක් නෙමෙයි නිතර මතක් කළ යුතු වචනයක් මරණය කියන එක. සිටී. ඇයි? බලන්න ලෝකයේ බොහෝ දෙනා විවිධ කතන්දර කියනවනේ අසාධාරණකම් පිළිබඳව. මට මෙච්චර අසාධාරණ වුණා. මට මේ විදියටයි සැලකුවේ. සමහර විට දරුවෝ අම්මල තාත්තලට දොස් කියනවා. දීපල ඉඩ කඩම් බෙදෙනකොට අසාධාරණකම් වුණා. සමහර විට රජයකට දොස් කියනවා රටේ ජනතාව අපට අසාධාරණකම් වුණා. ආයතනික පාලකයන්ට දොස් කියනවා මේ සේවකයෝ මේ විදියටයි අසාධාරණකම් කළේ. ඔය කොයිතන කාට කොයි විදියට මොන දෙයින් අසාධාරණ වුණත් බලන්න මරණය අසාධාරණ නෑනේ. කාටත් බොහොම සාධාරණව කොයි මොහොතක හරි මරණය ලැබෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළා එදා රැස්වෙච්ච පිරිසට මේ මරණය අමතක කරන්න එපා. නිතර මෙනෙහි කරන්න, මතක් කරන්න. ඒ විතරක් නෙවෙයි. මරණය බලාපොරොත්තුව ඉන්න. ඇයි මරණය බලාපොරොත්තුව ඉන්න ඕන? යම් දෙයක් බලාපොරොත්තුව ඉන්න වේලාවක පින්නතුනි ඒ දේ අපි කරා එනකොට අපි පුදුම වෙන්නේ, මවිත වෙන්නේ, තැතිගන්නේ නැහැ. දැන් බලන්න ගෙදරකට ඥාතිවරු පිරිසක් එනම කියලා වේලාසන දැනුම් දීලා එනකොට අපට ඒ තරම්ම ඒක අරුමයක් අමුත්තක් නෙමෙයි. හැබැයි කියන්නේ නැතුව එක පාරටම ගෙදරට කවුරු හරි ආවොත් ඥාතිවරු අපේ ඇස් දෙකම අවිත වෙනවා. අපි පුදුමයටපත් වෙනවා. මරණයත් ඒ වගේ. මරණය එන බව දැනගෙන සූදානමින් ඉන්නවනම් මරණය අරුමයක් නෙවෙයි. එහෙත් මරණය අමතක කරලා යම් කිසි කෙනෙක් කටයුතු කරනවද අන්න මරණය ළඟට ආවම පුදුම වෙනවා. ඒක බුදුහාරෝ හරිම වටින උපමාවකින් පෙන්වනවා. මොකද්ද? පාරක ඇවිදගෙන යනකොට එක පාරට සර්පෙක් එහෙම දැක්කොත් ඔහු බය වෙනවා. පැනලා දුවන්න හදනවා. විවිධ විදිහට මේ කායික ස්වરૂපයන් නැත්තම් ක්‍රියාකාරකම් පෙන්වනවා. එහෙත් ඒ සර්පය ඈතදිම දැක්කන මොකද කරන්නේ? අතට කෝටුවක් අරගෙන ඒ සර්පයගෙන් ගැලවෙන්න, බේරෙන්න නැත්තම් ඉවත් කරන්න අවශ්‍ය කටයුතු කරනවා. අනේ වගේ මරණය අපේක්ෂිතව ඉන්නවද ඉන්න කෙනාට මරණය ගැටලුවක් නෙවෙයි. එනිසා මරණය අමතක කරන්න එපා හොඳට මතක තියාගන්න කියලා දේශනා කළා. දැන් මේ දේශනාව අහගෙන හිටිය එදා අර පේසකාර දියණිය අවුරුදු 16යි වයස. ඇයි මේක අහගෙන දැන් මරණය මෙනෙහි කරමින් ඔහොම ඉන්නකොට එක දවසක් මේ අග්ගාලව විහාරයේ තිබුණා ලොකු දානමය පින්කමක් බුදුහාමුදුරුව ඇතුළු මහා සංඝරත්නයට. එදත් නැවත බුදුහාමුදුරුව බණ කියනවා මේ තරුණිය කල්පනා කළා මම ගිහින් අදත් බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න ඇය බොහොම අපේක්ෂාවෙන් ඉන්නකොට බණ අහන්න යන්න ඇගේ පියා ඇට කියනවා මහන්න දීපු වියන්න දීපු රෙද්දක ඉතුරු වෙච්ච කොටසක් තියෙනවා ඒක වියල ඉවර කරගන්න ඕන ඒකට අවශ්‍ය කරන නූල් ටික සකස් කරගෙන දෙන්න දැන් ඇයට ලොකු ගැටලුවක් ඇ කල්පනා කරනවා මම හිතාගෙන හිටියේ බුදුහාමුදුරන්ගෙන් බණ ටික අහන්න එහෙත් දැන් තාත්තා මට රාජකාරියක් පැවරුවා. රෙදි වියන්න අවශ්‍ය කරන නූල් සරස් දඬුව කෙලේ උපකරණයට කියන්නේ ඒකේ ඔතන්න කියලා. දැන් ඒ නූල් තියෙන්නේ වෙනත් තැනක. ඒ යන්න ඕනේ තෙන්ට. ගිහිල්ලා සරස් දඬුවේ නූල් ඔතලා ගෙනවිත් තාත්තට දෙන්න ඕන. මේ වැඩේ නොකළොත් මට තාත්තා ගින්ගුටි කන්න වෙනවා. හැබැයි බුදුහාමරන්ගේ බණ ටිකත් මම කොහොම හරි අහන්න ඕන. ඇකල්පනා කළා මම කොහොම හරි දෙකම කරනවා. විලාසනම නූල් කටින තැනට ගිහින් සරස් දඬුවත් අරගෙන මේ මොකද කරන්නේ නූල් ටික ඉස්සෙල්ල ඔතා ගත්තා. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකය දිහා බලනකොට එදා දැනගත්තා මේ තරුණ ගෑනු දරුවා සංසාරේ කරපු බරපතල අකුසලයක් විපාක දීලා අදම මරණයටපත් වෙනවා. ඇය යම් විදියකින් ධර්මයේ ශ්‍රවණය කළොත් සෝවාන් වෙනවා. සෝවාන් වෙලා මරණයටපත් වුනොත් සුගති භවයක උත්පත්තිය ලබන්න වාසනාව තියෙනවා. එහෙම නැතුව ඇය මරණයටපත් වුනොත් දුගතියකට යන්න පුළුවන්. ධර්මය අවබෝධ කරගැනීමේ ශක්තිය හැකියාව තියෙන මේ දියණියට ධර්මය අවබෝධ කර දෙන්න කටයුතු කරන්න ඕන. ඒ නිසා ලෝතර බුදුහාමුදුරුවෝ එදා අර අග්ගාලව විහාරයේ පවත්වපු දානමය පින්කමේ කටයුතු ඉවර කරලා බුක්තානුමෝදනා දේශනාව කරන්න තිබුණු වෙලාව පරක්කු කර කර මේ තරුණ දියණිය එනකන් බලාගෙන හිටියා. රැස්ව සිටි පිරිස භික්ෂු සංඝයා මේ ප්‍රමාදය පිළිබඳව දැනගත්ත නමුත් බුදුහාරංගෙන් ප්‍රශ්න කළේ නෑ. මොකටද ප්‍රමාද වෙන්නේ කියලා. බුදුහාඳුරු කෙරෙහි තියෙන ගෞරවය නිසා. කොහොම හරි ඔන්න බුදුහාමුදුරුවෝ ධම්සභා මණ්ඩපේ පිරිස රැස් කරවලා බණ කියන්න සූදානම් වෙනකොටම අර තරුණිය එනවා නූල් හුයක් අරගෙන ගෙදර යන්නේ නැතුව ඉස්සෙල්ල බණ ටික අහලා ඊළඟට ගෙදර යනවා කියලා හිතාගෙන. බුදුහාමුදුරු පිරිස මැද්දී ඇය ඉන්නව දැක්කා. ඇය දිහා බොහොම අවධානයෙන් බැලුවා. ඇය දැනගත්ත බුදුහාමුදුරු මා දිහා තමයි බලාගෙන ඉන්නේ. මොකක් හරි විශේෂ කාරණයක් නිසා වෙන්නේ නැති. පිරිස අතරින් ඇය යනවා බුදුහාමුදුර ළඟට. ගියාට පස්සේ බුදුහාමුදුරු ඇගෙන් අහනවා ප්‍රශ්න හතරක්. ඌ මේක අහලා ඇතින් ඊට පෙර. පළවෙනි එක කොහේ ඉඳලද එන්නේ? ඇය කියනවා දන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නය කොහේද යන්නේ? ඇය කියනවා දන්නේ නැහැ. තුන්වෙනි ප්‍රශ්නය ඔබ දන්නවද නැහැ කියනවා දන්නවා. හතර. ඔබ දන්නේ නැද්ද? ඇය කියනවා දන්නේ නැහැ. දැන් මේ ප්‍රශ්න හතරට ඇය දීපු උත්තර හරි අරුමයි, පුදුමයි. අර අනිත් පිරිස හිටපු ඔක්කොම ඇයට දොස් කියන්න පටන් ගත්තා. පේනව නේද කිසිම හැදිච්ච කමක් නැති මේ ගෑනු ළමයා අර ලෞතුරා බුදුහාමුදුරෝ අහපු ප්‍රශ්නවලට උත්තර දීපු මුරණ්ඩු විදිය. එන්නේ කොහේ ඉඳලාද කියලා දන්නේ නැද්ද ඔච්චර වයසක ළමයි? ගෙදර ඉඳලා එන බව තේරෙන්නේ නැද්ද? ඊළඟට යන්නේ කොහේද කියලා දන්නේ නැද්ද? මේ බණ අහලා යන්නේ ආපහු ගෙදර නේද? දන්නවද කියලා ඇහුවම දන්නව කිව්වා, දන්නේ නැද්ද කියලා ඇහුවම දන්නේ නැහැ කිව්වා. ඔළුව හොඳ නැතුවද කොහේද? ඔන්න ඔය විදියට ඇයට දොස් කියනවා. බුදුරජාණන් වහන්සේ වහාම පිරිස නිහඬ කෙරෙව්වා. නිහඬ කරවල අහනව පිරිසකින් ඇයි ඔබ කෑකෝ ගහන්නේ? කාටද ඔය දොස් නගන්නේ? දැන් බලන්න බුදුහාමුදුරනේ මේ තරුණ ගැහණු දරුව ඔබ වහන්සේ ඉදිරියේ මොනතරම් අසංවර විදියට උත්තර දුන්නේ? අහපු ප්‍රශ්න වලට නිකන් අද අපි කියනවනම් හරහට උත්තර දුන්නා මිසක ගෞරව සංප්‍රයුක්තව නිවැරදි උත්තරයක් දුන්නේ නැහැ. එපාර බුදුහාමුදුර අහනවා ඇයි ඒ දීපු උත්තරවල තියෙන වැරද්ද මොකද්ද? නෑ පේනවනේ. එන තැන දන්නෙත් නෑ යන තැන දන්නෙත් නෑ. දන්නවද කියලා අහුවම දන්නව කියනවා දන්නේ නැද්ද කියලා අහුවම නෑ කියනවා. ඉතින් හරි. බුදුහාමුදුර කියනවා ඉතින් උත්තර හරිනේ. කොහොමද බුදුහාමුදුරනේ හරි වෙන්නේ? ඒ පාර බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මතක තියාගන්න. මම මනසින් විමසූ ප්‍රශ්නය ඇය මනසින් අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙනයි ඇය උත්තර දුන්නේ. ඔබලා මතු පිටින් දකින ප්‍රශ්න නෙවෙයි මම ඇහුවේ. ඇය දුන්නේ ඒවට අදාළ උත්තර නෙවෙයි. ඒ පාර අහන මොකද්ද බුදුහාඳුනේ ඇහුවේ? එන්නේ කොහේද කොහේ ඉඳලද කියලා මම ඇහුවේ මේ මේ මොහොතේ ආපු තැන නෙවෙයි. <clears throat> මේ ලෝකෙට ආවේ කොහේ ඉඳලද කියලයි. ඇයි ඒක දන්නේ නැහැ. ඇය විතරක් නෙවෙයි. අපි කවුරුත් දන්නේ නැහැ අපි මේ ලෝකෙට ආවේ කොහේ ඉඳලද කියලා. ඒ නිසා ඇය උත්තරේ දුන්නා දන්නේ නැහැ කියලා. යන්නේ කොහේද කියලා ඇහුවේ. ගෙදර යන කතන්දරේ නෙවෙයි. මරණින් පස්සේ යන්නේ කොහේද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා ඇය කිව්වා දන්නේ නැහැ කියලා. දන්නවද කියලා මා ඇහුවේ කවදක හරි මැරෙන බව දන්නවද කියලායි. ඒ නිසා ඇය කිව්වේ ඒක දන්නවා කියලා. දන්නේ නැද්ද කියලා ඇහුවේ මැරෙන දවස කවදද කියලා. ඒක අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා ඇයත් කිව්වා දන්නේ නැහැ කියලා. ඔන්න එතකොට පින්නතුණි පිරිස තේරුම් ගත්තා මේ කොයිතරම් බුද්ධිමත් තරුණියක්ද. බණ අහලා බුදුහාමුදුරු ධර්මීය සංඝයා කෙරෙහි පැහැදුනා තෙරුවන් කෙරෙහි ඇසෝවන් ඵලයටපත් වුණා. සෝවන් විච්ඡ මේ පේසකාර දියණිය යනව ගෙදරට. ගෙදරදි පින්නතුණි තාත්තා ඒ වෙලාවෙන් දියගෙන හිටියේ ඒ ප්‍රදි වියන යන්ත්‍රය ළඟම කොහොම හරි එතෙන්දි ඇය පැය පැකිලිලා වැටෙනවා. වැටෙනකොටම තාත්තා නිින්දෙන් බය වුණා. බය වෙලා හැරුණා. සරස්තන්ද අතට අහු වුණා. මේක වීසිකලා. වීසිකල පාර වැදුනේ ඇගේ ඔළුවේ. ඇය එතනම වැටුණා. වෙල්ල මරණයටපත් වුණා. දැන් අතිශය වේදනාවටපත් වෙනවා මේ පියා. මගේ අවුරුදු 16 දියණිය මගෙන්ම වෙච්ච අත්තරද්දක් නිසානේ මරණයටපත් වුණා නේද? අඬාගෙන ගිහින් බුදුහාමුදුරන්ට කාරණේ කියනවා. බලන්න බුදුහාමුදුරනේ මගේ අවුරුදු 16 දියණිය මගෙන්ම වෙච්ච අත්තරද්දකින් මෙහිම සරස්තන්ඩ ඔළුවේ වැදලා මරණයටපත් වුණා. මට මේක දරා ගන්න බෑ. එකින් එක ධර්ම කාරණා වටහා දෙමින් මරණය පිළිබඳව පින්නතුනි මේ තාත්තගේ හිත හදනව හිත නිවනවල උතුරා බුදුහාමුදුරුව. අවසානයේ ඔහු බුදුහාමුදුරුව ළඟ පැවිදි වෙලා උත්තරීතර රහත් ඵලයටපත් වෙනවා. මරණයටපත් වුණු පේසකාර දියණිය ගිහින් තෞතිසා දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබනවා. දැන් මේ සිදුවීම මුල් කරගෙන බුදුහාමුදුරෝ දේශනා කළ ගාථාව තමයි පින්නතුනි අර මා මුලින් ප්‍රකාශ කළේ. අන්ධ භූතෝ අයං ලෝකෝ. මේ ලෝකේ බොහෝ දෙනා අන්ධයි. අන්ධයි කියන එකෙන් අදහස් කළේ මේ පියවි දෙනෙතින් ලෝකය දකින්න බෑ කියන එක නෙමෙයි. අපි වචනේ කියනවා නම් මසසින් ලෝකය දකින්න එකට නෙමෙයි, නොදකින්න එකට නෙමෙයි. මනසින් ලෝකය දකින්න මේ ලෝකෙ හුඟක් කයට බෑ. මනසින් ලෝකය දකින්ව කෙනකින් අදහස් කලේ මොකක්ද? මේ ලෝකයේ පවතින යථා ස්වභාවය වටහා ගැනීම. ඒකට අපි කියනවා ත්‍රිලක්ෂණීය වටහා ගැනීම කියලා. මොකද්ද ත්‍රිලක්ෂණීය? අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව. මේ ලෝකය කියන්නේ මොකක්ද? බලන්න අපි බණපොත් කැඩෙන බිඳෙන සුළු එහෙමත් නැත්නම් paluduවන සුළු ස්වභාවය ඇත්තේ ලෝකයයි. මේ ලෝකයේ තුල පවතින කිසිම දෙයක් නැහැ පින්නතුනි. අන්න අර කියපු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනට යටත් නොවන. මේ ලෝකේ උපදින මිනිස්සයෝ, සත්වයෝ, පවතින ගහකොළ, ඇලදොල ගංගා, සකල විද ජීවි අජීවි භෞතික අභෞතික වස්තුන් සියල්ලම පින්නතුනි මෙන්න මේ කියන තුන් වැදෑරුම් ලක්ෂණයන්ගෙන් යුක්තමයි. හැබැයි මේක වටහා ගන්නෙ නෑ හුඟක් දෙනා. ඒ වටහා නොගන්න නිසා තමයි යමක් කැඩෙන බිඳෙන සුළු වෙනකොට යමෙක් අපෙන් ඈත් වෙනකොට වෙන් වෙනකොට අපි හඳන්නේ වැළපෙන්නේ කම්පා වෙන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්න ඒ අය අන්ධයෝ. ඇයි? ලෝකේ යථා තත්ත්වය වටහා ගන්න මනස නැමැති නුවණ නැත්තම් ඇස් දෙක වුන් පාදගෙන නැහැ. ඒ නිසා මරණයක් දුටු තැන ඔන්න අඬනවා. නිന്ദා පහස එන තැන ඔන්න කම්පා වෙනවා. ලාභ සත්කාර එනකොට ඒ ගැන උඩඟු වෙනවා. ලෝකේ යථා තත්ත්වය නැත්තම් ලෝකය පිළිබඳව මනවින් මනසින් දැක්කද දැක්ක කෙනාට මේ ප්‍රශ්න නැහැ. කම්පාවීම්, සෙලවීම්, විවිධ විදියට ශෝක කිරීම මේ කිසිවක් නැහැ. එහෙම ඉන්නව පිරිසක්. හැබැයි ටික දෙනයි. ඒ අය සිත දියුණු කරගෙන උපේක්ෂාවෙන් ලෝකය දිහා බලන නුවණ ඇති උදවිය. අන්න ඒ අය හරියට නිකන් කොයි වගේද කියනවනම් කුරුළු රෑනකට වැද්දෙක් එලනව දැලා කුරුළු රෑනම මේ දැලට අහු වෙලා මේක වෙලිලා හැබැයි ශක්තිය තියෙන ධෛර්ය සම්පන්න බුද්ධිමත් එක කුරුල්ලෙක් හෝ මොකද කරන්නේ? අර දැලින් රිංගිය හැකි තැනකින් රිංගලා කොහොම හරි නගිනවා හිස් අහක් මේ ආකාශයට. අහසේ නිදහසේ සැරිසරනවා. අන්න ඒ වගේ මේ අන්ධ වූ ලෝකයේ තුල ඉන්න අන්ධ ප්‍රතජන මිනිස්ය සත්වය අතරින් මසස නොව මනස නැමැති නුවණ පහර කරගත්ත පහර මේ පහල කරගත්ත බුද්ධිමත් මිනිසයා අර ලෝකයෙන් ඈත් වෙලා සුගති ලෝකවලට යහපත් තැන්වලට ගමන් කරනවා. එතකොට පින්නතුනි මේ ගාථාව තුල දෙන අදහසින් අපේ ජීවිතවලට ගන්න ඉතාම වටින පණිවිඩයක් තියෙනවා. ඒ මොකක්ද? මේ ලෝකය තුල පවතින මසසට පේන දේට වැඩිය වඩා යමක් තියෙනවා. ලස්සනයි කියලා අපි බාහිරින් දකින දේ නෙමෙයි සැබෑවටම ඕනම වස්තුවක ඕනම තේක මේ ලෝකේ පවතින්නේ නැත්තම් යථාර්ථය වෙන්නේ. යථාර්ථය පිළිබඳව වටහා ගන්නා නුවණට අපි කිව්වා විදර්ශනාව. විදර්ශනාවේදී අන්න දැනගන්න පුළුවන් මේ ලෝකයේ සත්‍යයන්ගේ ශරීරවලට ජීවිතවලට ගහකොළට අර සකල විද දේවලට සිදුවන්නේ කුමක්ද යන්න. දැන් මේක වටහා නොගත්තොත් අපි මොකද කරන්නේ? වටහා නොගැනීම තුල අර වෙනස් වීම දකින හැම මොහොතකම හඬනව වැළපෙනව කම්පා වෙනවා විවිධාකාරයේ පරිදේවයන් ඇති කර ගන්නවා. අන්න ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලොව පවතින ස්ථිර කිසිම දෙයක් නැහැ සියල්ල තුල පවතින්නේ විපරණාමී ධර්මතාවය. ඊළඟ වචනයක් දේශනා කළා සන භංගුර වීම. සන කියලා කියන්නේ මොහොතක්. මොහොත නිර්වචනය කරනව පින්නතුණි අටුවාවල කොහොමද? තත්පරයෙන් 100න් පංගුවා. ඔන්න ක්ෂණය. ඒ ක්ෂණයක් පාසාම මේ ලෝකයේ සියල්ල වෙනස් වෙනවා. බොහොම තේරෙන සරල වචනින් ඔබට කියනවා නම් මා මෙහෙම කියන්නම්. බන කියන ධර්මාසනී වාඩි වුණු මම නෙවෙයි බන අවසන් වෙලා නැගිටලා යන්න. බන අහන්න සූදානම්ව ඒ තැන්වල ඉඳගත්තු ඔබ නෙවෙයි බණ ඉවර වෙලා මෙතනින් නැගිටලා යන්නේ. ඔබ අපි දෙගොල්ලම වෙනස් වෙලා. එහෙම කියනකොට කෙනෙක් හිතන්න පුළුවන් එච්චර වේගින් වෙනස් වෙනවනම් අන් අයට අපිව අඳුරගන්න බැරි වෙන්නේ පාද. එහෙම වෙන්නේ ඇයි? ඕකට බුදුහාඳුර වචනයක් දේශනා කළා ඒ තමයි අවිද්‍යාව. ඒ තරමට අපි අපේ හිත දියුණු කරගෙන නැහැ. ඒ දියුණු කර නොගත්ත නිසා පින්නතුනි අපිට පේන්නේ නැහැ මේ වෙනස. নিকමට සරලව හිතලා බලන්න කොයි මොහොතක හරි ඕනේ නම් අපට මේක වටහා ගන්න පුළුවන් මේ විදිහට. අපේ ළමාවිය තුල අවුරුදු 3ේදී 4ේදී වගේ ගත්තු ඡායාරූපයකුත් අවුරුදු 70 පවතින වයසේ ගත්ත ඡායාරූපයකුත් එකතැන තියෙනවා. එකතැන තියලා සංසන්දනය කරලා බැලුවොත් අන්න හිතා ගන්න පුළුවන් අපි කොයිතරම් අවුරුදු 65ක 70ක කාලය තුල වෙනස් වෙලාද අපිටම අපිව අඳුරගන්න බෑ කවුරු හරි කිව්වොත් මේ ඉන්නේ ඔයා තමයි කියලා අපි අඳුරගනි එහෙම නැත්නම් අපිටම අපිව අඳුරගන්න බැරි තරමට අපි වෙනස් වෙලා මේ සිදුවන වෙනස පින්නතුනි අපේ මේ පියවි මසැසට දැනෙන්නේ අහු වෙන්නේ නැහැ. මනසින් විමසා බැලුවොත් විදර්ශනා ඥාණයෙන් අන්න තේරුම් ගන්න පුළුවන් හැම මොහොතකම අපිට මොකද්ද වෙලා තියෙන්නේ. එතකොට අපි ටිකෙන් ටික ටිකෙන් ටික මේ වෙනස් වෙවි ගමන් කරන්නේ කොතෙන්ටවත් නෙවෙයි මරණය කරා. පවතින සකලවිද ජීවි අජීවි වස්තුන් මේ ලෝක ධාතුව තුල ඒ යන්නේ විනාශය. අපි ඒකට තමයි මරණය කියලා කියන්නේ. මරණය කළා. එහෙමනම් ඒ බව මනවින් වටහාගෙන සිහිනුවණින් එදිනදා කටයුතු සිද්ධ කළ යුතුයි කියලයි බුදුහාමුදුරුවෝ මේ ගාථාව තුළින් විස්තර කරලා දේශනා කරන්න තිබුණේ. එහෙමනම් එදා පේසකාර දියණිය මුල් කරගෙන ලෝතුරා බුදුහාමුදුරු දේශනා කළ ඒ උත්තරීතර ධර්මපද ධම්මපදය මම අද ඔබට ඉතාම කෙටියෙන් විස්තර කරන්නට යෙදුනා මේ කෙටි කාලය තුල ඒ තුලින් අපි ජීවිතය පිළිබඳව ලෝකය පිළිබඳ ඇතිතතු මනාව වටහාගෙන සිහිනුවණින් කටයුතු කොට මරණයක් නැති උත්තරීතර නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට අදිස්ථානීය ඇති කරගනිමු. ඒ සඳහා සියලු දෙනාටම කායික ශක්තිය මානසික ධෛර්යය ලැබේවා කියලා සාර්ථකෙමු. සාදු එම ධර්මානුශාසනාව පැවැත්වුවේ මොරලැස්ග මුව කටුවාවල පරමධම්ම විසුද්ධාරාම අධිකාරී රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනෙහි නියුච්ච පරිවේනාධිපති කැස්බෑව ප්‍රාදේශීය ශාසන ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍යපාද ගොම්බද්දල දමිත ස්වාමීන් වහන්සේ